පරිශිෂ්ඨය මානසිකාර විදිය භූමි භූත ධර්මයන්හි මානසිකාරය පවත්වාගෙන යාම සඳහා සුතමේ ඥානයේ දියුණුවට මං පාදාලීමක් අවශ්‍යය. ඒ මෙසේය. 1. සමතය ඇසුරු නොකොට පංචස්කන්ධයේ මානසිකාර්ය පැවැත්වීමේදී ක්‍රමය මෙසේයි. පඨවි ආපෝ තේජෝ වායු යන ධාතු සතර ස්වභාව ලක්ෂණය අනුව ප්‍රකටව වැටහි. එයින් පසු තවත් එහි යෙදෙන්නාහට එක් එක් කොටස් පැහැදිලිව වැටහි. කම්ම සමුට්ඨාන කොටසේ ධාතු සතර වැටෙහි. එහි වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතය, කාය ප්‍රසාදයේ යන කාය දසකයේද භාව දසකයේද ආහාරජ උතුජ චිත්තජ රූපද වැටහෙයි මේ ක්‍රමයෙන් ද්වත්හිංසාකාරීහි කොටස්ද තේජෝ වායු කොටස්ද වැටහෙයි. එයින් පසු චක්කු දසකාදී පසද හෘදේ වස්තුවද ප්‍රකටව වැටහෙයි. මෙසේ මේ සියල්ල රුප්පණ ලක්ෂණයෙන් එක්කොට මෙය රූපයයි දකි. මේ හොඳින් ප්‍රකටව දැනුණු පසුව ద్వාර වශයෙන් පංච විඥානාදී නාමයෝ ප්‍රකට වෙති. මෙසේ නාම රූපය විවස්ථා කෙරේ. එහි ප්‍රත්‍ය පරිග්‍රහය කරයි. එය ඥාත පරිඥා යයි. අනිත්‍යාදී ලක්ෂණ අනුව සම්මස්සනයෙන් උදයබ්බය දැකීමෙන් ලක්ෂණයන් තීරණය කිරීමෙන් තීරණ පරිඥාද බංගානුපස්සනාවේ පටන් మతు අනුපස්සනා පෙළෙන් පහාන පරිඥාද සිදුවේයි දෙක ධාතු වශයෙන් මානසිකාරයේ ක්‍රමය මෙසේයි. පසාද චක්කුව චක්කු ධාතුයේ මෙනෙහි කරයි. එය ප්‍රකටව දැනෙනසේ මෙනෙහි කරන්නාහට එහි ඇතුළත් සතර මහා භූතයෝද වර්ණාදියේද ප්‍රකටව දැනෙත්. එය අනුපාලක ජීවිතයේද කාය දසක භාව දසකයෝද ආහාරාදී රූපයෝද වැටහෙත්. එහි සහජාත රූප 9 කර්මජ 20 අනුපාදින්නක 24ද යන තෙපනසක් රූපයෝ චක්කු ධාතුව නොවේතිද එකම පසාද චක්කුම චක්කු ධාතුවයයිද ව්‍යවස්ථා කෙරේ. සෝත ධාතු, ඝාන ධාතු, જીවහා ධාතුද මෙසේම වවත්තාපණය කරයි. කා ධාතුෙහි සෙසු 40ක්ම රූපයෝ නුවණට පෙනෙත්. මෙසේ මේ ප්‍රසාද පහය ඔවුන්ගේ විෂය වූ රූප සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ යන පසද යන දසයද එම දස ධාතුහු වෙත්. සසු රූපයෝ ධම්ම ධාතු වෙත්. චක්කු විඥානාදී ද්විපංච විඥාන ධාතු ප්‍රකට වෙත්. මනෝ ධාතු එකය අට සැටක් මනෝවිඤ්ඤාණ ධාතුයයි කියා සියලු එක්කාසුවක් ලෞකික චිත්තය වූ විඤ්ඤාණ ධාතු සතට බෙදී ප්‍රකට වෙති. එය හා යුක්ත වූ පස්සාදී ධර්ම ධාතුය මෙසේ දසයකුත් අඩක් ධාතු රූපයය සතකුත් අඩක් ධාතු නාමයයි ධාතු අටලොස අනුව නාම රූප විවස්ථාව කෙරේ. ප්‍රත්‍ය පරිග්‍රහය පෙර පරිද්දෙන්මය. 3. ආයතන ක්‍රමය අනුව මානසිකාර විදිය චක්කු ප්‍රසාද මාත්‍රයගෙන චක්කායතනය යයිද සෝතාදිය සෝතායතනය ගානායතනය ජීවහායතනය කායායතනය යයිද ව්‍යවස්ථා කෙරේ ඔවුන්ගේම විෂය වූ ධර්ම පහ රූපායතනය සද්ධායතනය ගන්ධායතනය රසායතනය පොට්ටබ්බායතනයයි ව්‍යවස්ථා කෙරේ ලෞකික විඥාන ධාතු සත මනායතනය යයි විවස්ථා කෙරේ. ඔවුන් හා සම්ප්‍රයුක්ත පස්සාදියද සෙසු රූපද ධම්මායතනය යයි විවස්ථා කෙරේ. මෙසේ දහසකුත් අඩක් වූ ආයතන රූපයයිද එකකුත් අඩක් ආයතන නාමයයිද කියා ආයතන වශයෙන් නාම රූප පරිග්‍රහය කෙරේ. ප්‍රත්‍ය පරිග්‍රහාදිය මෙහිදී පෙරසේමයි. හතර ස්කන්ධ ක්‍රමය අනුව නාම රූප ව්‍යවස්ථාව පූර්වෝක්ත ක්‍රමයට වඩා කෙටියෙන් කළ හැකිය. ඒ මෙසේයි. මේ සිරුරෙහි චතු සමුට්ඨාන ධාතු සතරකි. ඒ ධාතුන් ඇසුරෙහි වර්ණ, ගන්ධ, රස, ඕජාය, චක්කු ප්‍රසාදාදී පසය. වත්තු රූපය, භාවය, ජීවිතේන්ද්‍රිය, ද්වි සමුට්ඨාන ශබ්දය යන මේ සතලොස් රූපයෝ සම්මස්සණයට යෝග්‍ය වෙති. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ආකාශ ධාතු, රූප, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, උපචය, සන්තති, ජරතා, අනිච්චතා යන දසය සම්මස්සනයට අයෝග්‍යය ඔය. මෙසේ මේ සත්විස්සක් රූපයෝ රූපස්කන්ධයයි. 180ක් ලෞකික සිත් හා සමග උපදිනා වේදනා වූ වේදනා ස්කන්ධයයි. එහි සංඥා වූ සංඥා ස්කන්ධයයි. සංකාරයෝ සංස්කාරක ස්කන්ධයයි. විඥාණය විඥාන ස්කන්ධයයි කියා සලකා රූපස්කන්ධය රූපයයිද අරූපී ස්කන්ධ සතර නාමයයිද කියා නාම රූප ව්‍යවස්ථාව කෙරේ. ප්‍රත්‍ය පරිග්‍රහාදිය පෙරසීමයි. පහ. එහිම තවත් සංක්ෂේප ක්‍රමයක්. යම්තා රූප ඇත්තෝ ඒ සියල්ල සතර මහා භූතයෝය උපාදාය රූපයෝයයි කොටස් දෙකකට අයත්ය. ඒ සියල්ල රූපය මනෝයතනය ධම්මායතනයේ කොටසකුත් නාමයයි මෙසේ මේ නාමයද රූපයද වේයයි කෙටියෙන් විවස්ථා කෙරේ ප්‍රත්‍යපරිග්‍රහාදිය පෙරසේමයි 6 ඉන්ද්‍රිය ක්‍රමය අනුව මුලදී නාම රූප පරිච්ඡේද ඥාණයට බැසගත් ක්‍රමයක් නොදක්වන ලද්දේය. දුෂ්කර හේිනයි හැඟේ. ඉන්ද්‍රිය දේශනාවේ ඉන්ද්‍රියෝ දෙවිස්සක් වෙති. එයින් චක්කු, සෝත, ගාන, ජීවහා, කාය යන ඉන්ද්‍රිය පසය, ඉත් ඉන්ද්‍රිය, පුරිස ඉන්ද්‍රිය යන සත් ඉන්ද්‍රියෝ රූපයයි. මනීන්ද්‍රිය, වේදනාන්ද්‍රිය පසද සද්ධාති ඉන්ද්‍රිය පසද යන ඉන්ද්‍රිය 11 නාමයයි. ජීවිතේන්ද්‍රිය නාමයත් රූපයත් වේ. අනඤ්ඤා තඤ්ඤස්සාමීන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤතාවීන්ද්‍රිය යන තුන ලෝකෝත්තර හේයින් මෙහි නොගැනේ. මෙසේ ඉන්ද්‍රිය අනුව නාම රූප විවස්ථාව කෙරේ. 7. සත්‍ය වශයෙන් සම්මස්සණයට බැසීමේදී සත්‍යයන් නාම රූපයට බෙදීමත් නාම රූපයට අයත් දේ සත්‍යයන් අනුව බෙදීමත් යන දෙආකාරයෙන්ම ලැබේ. මෙහි සත්‍යයන් නාම රූප දෙකට කොටස් කර දැක්වීම මෙසේය. දුක්ඛ සත්‍ය නාමයටත් රූපයටත් ඇතුළත් ධර්ම සමූහයක් වන හේයින් නාමයේද රූපයේද වේ. සමුදය සත්‍ය නාමයයි. ඊතුරු සත්‍ය දෙක මෙහි නොගනී. මෙසේ නාම රූප ව්‍යවස්ථා සම්පූර්ණ වන්නේය. 8 ප්‍රත්‍ය ආකාරයේහි නාම රූප පරිච්ඡේදය මෙසේයි. එහි සඳහන් අංග 12න් මුල් අංග 3 වන අවිජ්ජා සංකාර විඥාන යන තුන නාමයයි. සිව්වන්නත් පස්වන්නත් වන නාම රූප හා සලායතනද නාමද රූපද වේ. සවන සත්වන අටවන නවවන පස්ස වේදනා තණ්හා උපාදාන යන අංගයෝ නාමයයි දසවන භවය නාමද රූපද වෙයි පශ්චිම දෙකවන ජාති ජරා මරණ නාමද රූපද වෙයි මෙසේ මෙහි නාම රූප පරිච්ඡේද ඥානය දත යුතුය 9 ආදි ශබ්දයෙන් ගන්නා ලද ආහාර වශයෙන් මානසිකාර විදියද සැලකිය යුතුය. එහි ආහාර සතරකි. කබලින්කාර ආහාරය, පස් ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය යනුවෙනි. එහි කබලින්කාර ආහාරය නම් පවන්තුක වශයෙන් ඕජට්ටමක රූපයයි. එයින් විදර්ශනාව අරඹන්නා එය මෙනෙහි කරයි. එහිදී යෝගාවචරයා හට එහි රූප කොටස් බෙදෙමින් වැටහෙමින් ඥානපතය පුරා සිටි. එයින් එය හැපෙන තනවන ජීවහා ප්‍රසාදය ප්‍රකටව වැටහෙයි. එය ප්‍රකටව දැනීමෙන් පසු එයට පිහිට වූ සතර මහා භූතයෝ ප්‍රකටව වැටහෙන්නාහ. මුලින් කියන ලද ක්‍රමය ලක්ෂණ රස ආදී වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ යන කොටස් ප්‍රකටව සිතට වැටහෙන්නට පටන් ගන්නාහ. මෙසේ ඔහුට ඕජට්ටමකය වැටහෙයි. ප්‍රකටව දැනේ. ජීවහා ප්‍රසාදය ප්‍රකටව දැනේ. සතර මහා භූතයෝ ප්‍රකටව දැනෙත්. මෙසේ රූපය රූපස්කන්ධයයි කියා පරිග්‍රහය කරයි. ඒ පරිග්‍රහයේදී සම්පූර්ණත්වයේ නිසා ඒ මෙනෙහි කිරීමේදී සමග පහළවන චිත්ත චිත්තාංගවන අරූපස්කන්ධ සතර නාමය යයි ප්‍රකටව දැනේ. මෙසේ පංචස්කන්ධයම ප්‍රකට වෙයි. මේ පංචස්කන්ධය නාමයත් රූපයත් මිස අන්‍ය සත්වේක් පුද්ගලයෙක් නැත්තේයයි ස්වභාව සාමාන්‍ය ලක්ෂණ වශයෙන් විවස්ථාව කෙරේ. ඔවුන් ප්‍රත්‍ය වශයෙන් අනුලෝම පටිච්ච සමුප්පාද ප්‍රකට වෙයි. මෙසේ මේ යෝගාවචරයා හට කබලින්කාරාහාර මාර්ගයෙන් ප්‍රත්‍ය සහිත නාම රූපය ප්‍රකටව පෙනෙනු හේයින් භාවනාමය ඥාණයට අවබෝධ වූ හේයින් ඥාත පරිඥාව සම්පූර්ණය එහිදී මේ යෝගාවචරයාට නාම රූපත් එහි ප්‍රත්‍යරාශියත් මෙනෙහි කිරීමේදී අනිච්චානුපස්සනාව පහළ වෙයි. දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා යන අනුපස්සනාව සද්දින පහළ වෙත්. එයින් එකක් එකක් නිසා ක්‍රමයෙන් නিত্য ශාස්වතය යන මිත්‍යා සංඥාවද සුඛ සංඥාවද ආත්ම නිමිත්ත ග්‍රහණයද ප්‍රහාණය වන හේයින් ත්‍රිවිධ ලක්ෂණයන් ප්‍රතිවේද කිරීමය සම්මස්සනය යන ඥාන ක්‍රියා ඇති උදයව්‍ය ඥානයෙන් තීරණ පරිඥාව සම්පූර්ණ කෙරේ. එයින් ඔබට අනුපස්සනාවක් දියුණු වීමෙන් විදර්ශනා ඥාන කෙලවර මාර්ග ඥානලාභයෙන් පහාන පරිඥාව සම්පූර්ණ කරයි. පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර යන තුනේදීම ලැබෙනුයේ අරූප කර්මස්ථානයයි. රූප කර්මස්ථානයට වඩා එසියුම් වෙයි. එහි පස්සනම් සංස්කාර ස්කන්ධයට ඇතුළත් ධර්මයකි. ඒ තනිකර පහළ නොවේ. සිත සමගය පහළ වන්නේ. ඒ සමග වේදනාද සංඥාද පවතින්නේය. ස්කන්ධ වශයෙන් නාමස්කන්ධ සතරම ප්‍රකට වන්නාහ. ඒ සිතට වස්තු වශයෙන්ුත් ආරම්මන වශයෙන් උත් ලැබෙන්නේ රූපස්කන්ධයයි. මේ නාම රූප දෙක විවස්ථා කොට එහි ප්‍රත්‍ය විවස්ථා කෙරෙයි. මේ ඥාත පරිඥායයි. මෙසේ යථාව දර්ශනයෙන් යුක්තයාගේ යතෝක්ත ධර්මයන් ත්‍රිලක්ෂණයට ආරෝපණය කොට සත්තානුපස්සනාවන් අනුව අනිත්‍ය ආදී ලක්ෂණයෙන් තුලනාව තීරණ පරිඥාවයි. එයින් ඔබට නিত্য ඥානාදී ප්‍රහාණයෙන් ඥාන දර්ශන විසුද්ධිය ගැන්ම ප්‍රහාණ පරිඥාවයි. පස්සාහාරය පරිඥාත වෙන විට ත්‍රිවිධ වේදනාත් පරිඥාත වෙයි. මෙය අරිහත්වේ දක්වා කර්මස්ථානය වෙයි. තුන්වන සතරවන තැන්හි මනෝ සංචේතනා සංස්කාර ස්කන්ධයයි. විඥානාහාරය විඥාන ස්කන්ධයයි. සසු විභාග මුල පරිද්දෙන් වේ. මෙහි ප්‍රකාශිත මානසිකාර විදිය දේශනායෙහි ඒ ඒ තැන්හි නොඑක් පරිද්දෙන් විස්තෘත වූයේය. මානසිකාරේහි ප්‍රධාන නීතිය වනුයේ යථා පාකටං විපස්සනා බිනිවේසෝ යයි ප්‍රකාශිත පරිදි ප්‍රකටව දැනෙන අල්වා ගැනීමට හැකි සංස්කාරයකින් විදර්ශනාව ආරම්භීමයි මේ මේ සංස්කාර කොටස් විදර්ශනාවට ගැනීම නුසුදුසුය. බුදුබණ නොවේයයි පටහැනිව සිටින්නන්ගේ සම්මෝහය මෙයින් බිඳී යනවා ඇත. එසේම කමඨහන් 40 පටලැවි 41 වන්නක් පැමිණෙන්තයි ආඩාපාලි දොඩන්න වුන් හට මෙය පිළිතුරක් වේවා. මෙනෙහි කිරීම සභාව සාමාන්‍ය ලක්ෂණ පටිවේද වශයෙන් පවත්ත මනසිකාරෝ යෝනිසෝ මනසිකාරෝ කුසලාදීන්ගේ අනවද්‍ය සුඛ විපාකාදිය ස්පර්ශාදීන්ගේ පුසනාදිය යන ස්වභාව ලක්ෂණයාගේද අනිත්‍යාදී සාමාන්‍ය ලක්ෂණයාගේද ප්‍රතිවේද වශයෙන් ප්‍රවෘත්ත මානසිකාර්ය තෙමේ කුසලාදීන්ගේ ඒ ඒ ස්වභාව ලක්ෂණාදීන්ගේ තත්වාබෝධ වශයෙන් උපන් ජවන චිත්තෝත්පාදයම අවිපරීත මානසිකාර බැවින් යෝනිසෝ මානසිකාරයයි කියන ලදී යෝනිසෝ මානසිකාර්ය වීරිය දියුණුවට උපකාර වේ. කුසීතභාවයෙන් ලැබෙන කෙලෙස් කැළඹිලි මේ යෝනිසෝ මානසිකාර්යයේ බලයෙන් ඉදිරිපත් කරගත් වීරෙන් මගහැරී යන්නේය. භාවනාවේ මානසිකාර්යයෙන් බාධක අරමුණු ඉවත් වීමද මේ ආකාරයෙන් සිදුවන බව සැලකිය යුතුය. නිරන්තර මානසිකාර්ය සතිපට්ඨාන භාවනාවේදී ආරම්භය නොපමා වැඩ පිළිවෙලකින් ස්ථීර විය යුතුය. ඒ සඳහා යෝගාවචරයා තුල පැවතිය යුත්තේ නොවනස් උත්තාන වීරියකි. ලෝමස නාග ස්වාමීන් වහන්සේ සෑගිරියේ පියංගු ගුහායෙහි ප්‍රදානගරේහි වෙසෙමින් අනන්ත රට්ටක හිමපාත කාලයේ ලෝකාන්තරිකේ දුක ප්‍රත්‍යවේක්ෂා කොට කමටහන නොහැරම එලිමහනේ ගත කළසේක. එසේම උන්වහන්සේ ග්‍රීෂ්ම කාලයේහි පිණ්ඩපාතයෙන් පසුව පිට සක්මනෙහි කමටහන මෙනෙහි කරමින් උන්සේක. ග්‍රීෂ්ම කාලයේ මහ දවල් එලිමහන් සක්මනක හිඳගෙන ඉන්නා උන්වහන්සේට ඡණ්ඩ සූර්යතාපයෙන් තදින් පෙලෙන්නට ඌහ. කිසිලිවරින් දහඩිය වැగిරෙයි. උන්වහන්සේ ඒ ගණන් නොගෙන භාවනා මානසිකාරයේ යෙදෙන්නාහ. ඒ දුටු උන්වහන්සේගේ අතවැස්සෝ ස්වාමීනි මේ පෙදෙස සිසිල්ය මෙහි වඩනු මැනව යැයි දන්වා සිටියහ. තෙරුන් වහන්සේ ඇවත්නි ඌෂ්ණයට බියෙන්මය මේ මෙහි ඉන්නේ යැයි වදාළහ. මෙසේ සීතල හෝ ඌෂ්ණය ගණන් නොගෙන භාවනා මානසිකාරයේ යෙදෙන්නට බලවත් අදිෂ්ඨාන ශක්තියක් අවශ්‍යය. උෂ්ණයක් හෝ සීතලක් හෝ පිණ්ඩපාතාදියෙන් අඩුවක් හෝ අනුන්ගේ කතාවක් හෝ දෝෂාරෝපණයක් හෝ නිසා භාවනා මානසිකාරය නොසිඳ දිගට පවත්වාගෙන යාමේ ශක්තිය අදිවාසනා ශාන්තියයි එය දියුණුපත් විය යුතුය. ගමනාදී හැම ක්‍රියාවකදීම භාවනා මානසිකාරයේ නොපිරිහෙලාගෙන යා යුතුය. හැම ක්‍රියාවක්ම මෙනෙහි කිරීමෙන් සිදු කිරීම භාවනානුയോഗයේ ප්‍රධාන ලක්ෂණයයි. එයින් සිත තන්පත් කර ගැනීම පහසුය. මුලදී හැම තැනකම මේ මානසිකාරය තබා ගැනීම අපහසු වත් ක්‍රමයෙන් දියුණුවට පැමිණෙන විට එය ඉබේ සිදුවන ක්‍රියාවක් වන්නේය. පැරණි මහතෙරුන් වහන්සේ නමක් දවල් කාලේ දිවා ස්ථානයේ හිඳගෙන අතවැසියන් හා සමග කතා කරමින් අත ඉක්මනට හකුලා නැවත තබූ සැටියට තබා පසුව හෙමින් හකුලා ගත්හ. මෙය බලා වුන් අතවැස්සෝ ස්වාමීනි කුමක් නිසා ඉක්මනට හකුලා නැවත තිබූ තන තබා හෙමින් හකුලාගත් සේක්දැයි විචාලහ. තෙරුන් වහන්සේ ඇවත්නි යම් දවසක පටන් මම කමටහන් මෙනෙහි කිරීමට පටන් ගත්මී නම් එදා පටන් මෙනෙහි කිරීමක් නැතිව අත නොහැකිලිවිමි. දැන් තොප සමග කතාවේ යෙදීමෙන් කමටහන් සිත හැර ඒ ක්‍රියාව කළෙමි. යයි පිළිතුරු දුන්හ. භික්ෂූහු සාදුකාරදී ස්වාමීනි භික්ෂුව නම් මෙසේම විය යුතුයි කීහ. සතර ඉරියව්ව හිඳීමේ ඉරියව්ව සිටීමේ ඉරියව්ව සක්මන් ඉරියව්ව නිදීමේ ඉරියව්ව යයි ප්‍රධාන ඉරියව් සතරකි මේ ඉරියව් සතරදීම භාවනා මානසිකාර්ය පැවැත්විය හැකිය. එසේම මේ ඉරියව් සතරත් අප්‍රධාන වශයෙන් පවත්නා කායික රූප අරූප ධර්මයන් පැවැත්මින් හටගන්නා අවස්ථාත් භාවනාවේදී අරමුණට ගැනීමට සුදුසු නොවන්නේ නැත. එහෙයින් කයේ ආශ්වාස ප්‍රාශ්වාස දෙක නිසා දැනෙන උස්වීම් පාත්වීම් වූ අවස්ථාද විදර්ශනාව සඳහා ප්‍රකට අරමුණක් වශයෙන් ගැනීම කවර අන්දමකින්වත් ධර්මානුලෝම නොවේයයි කිව නොහැක. සතිපට්ඨාන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ විසින්ම යතා යතා වාස්සකායෝ පනිහිතෝ හෝති තතා තතා නං පජානාති යනු වදාරන ලද්දීමය. හිඳීමේ ක්‍රම කිහිපයකි. සතිපට්ඨාන සූත්‍රයේ වදාළ නිසීදති පල්ලංකං ආභුජිත්වායි පලක් බැඳ හිඳීම ප්‍රධානම ක්‍රමය විය යුතුය. එය සමන්තා ඌරුබද්ධාසනා යැයි අටුවා හේයින් හාත්පස ඌරුමාංශයන් දෙපතුලින් බැඳෙනසේ හිඳ ගැනීමයි. යෝගාසනයන්හි දැක්වෙන කලවා දෙක මැත්තෙහි දෙපතුල තබා හිඳීම නම් වූ පద్මාසනය මෙයයි. මෙයම යටට තබාගෙන හිඳ ගන්නා ක්‍රමයකුත් වෙයි. ආනාපානාදී භාවනාවන් සඳහා මේ ආසනය අතිශයින් ප්‍රශස්තය. පුටුවක දෙපා පොළවේ වැදෙන සැටියට හිඳගෙනද භාවනාව දියුණු කරගත් පින්වතුන් ඉන්නා බව අප විසින් සලකාගත යුතුය. සිටීමේ ඉරියව්වද භාවනාවට සුදුසුය. සක්මන් භාවනාව ආසන භාවනාව මෙන් ප්‍රයෝජනය. එය ක්‍රමසයකින් සම්පූර්ණ කරනු ලැබේ. වම දකුණ යනුවෙන් මෙනෙහි කිරීමේ සක්මන. ඔසනවා, තබනවා යනුවෙන් මෙනෙහි කිරීමේ සක්මන. ඔසනවා, යනවා, තබනවා යනුවෙන් මෙනෙහි කිරීමේ සක්මන. ඔසවනවා, යනවා, නවනවා, තබනවා යනුවෙන් මෙනෙහි කිරීමේ සක්මන. ඔසවනවා යනවා නමනවා හෙලනවා තබනවා යනුවෙන් මෙනෙහි කිරීමෙන් සක්මන යනුයි ඔසනවා යවනවා නමනවා හෙලනවා තබනවා ඔසවනවා යනුවෙන් මෙනෙහි කිරීමත් සක්මනයි මේ සම්පූර්ණ ක්‍රමානුකූලව කිරීමේදී ඊතා උසස් දියුණුවක් ලැබේ. භාවනාවේ අගය මිනිසාගේ ජීවිත වැඩසටහනේ පැහැර නොහැරිය යුතුම වැඩක් හැටියට භාවනාව තබාගත යුතුය. උගැනීමේ යෙදෙන කුඩා කාලයේදීද ඒ කරන උගැනීම හොඳින්ම සම්පූර්ණවත් සිදුවීමට ඒ කාලයට සුදුසු කුඩා තරම් භාවනාවක් ඒ ළමයාට දීම ගුරු දෙමාපිය ආදිය විසින් සිතට ගත යුතුය. මෙහි යගේ තේරුම් ගත හැකි වන්නේ එහි යෙදීමනුත් යෙදවීමනුත් පසුවය. අනෙක් ජීවනෝපායේ යෙදෙන පින්වතුන් හටද ඒ ඒ වැඩ පහසුවෙන් කිරීමට භාවනාවෙන් සිත සකස් කර ගැනීම ඊටාම ප්‍රයෝජනවත් වන්නේය. නිතර භාවනාවක යෙදීම සිතට වෙහෙසක් නොවේදයි ඇතැම් පින්වතුන්හට ප්‍රශ්න කළ හැකිය. භාවනාව සිතට වදයක් යයි සිතන්නද සිටින හේනි. භාවනාවක ආරම්භයේදී මේ වෙහෙස ඇතිවීමට ඉඩ තිබේ. එහෙත් එය යෙදී ටිකින් ටික පුරුදු වීමෙන් භාවනාව සිතට දැනෙන්නා වූ ඊටමත් හොඳ සැනසෙල්ලක් බව ඔබටම වැටහෙනවා ඇත. එහෙයින් අපේ වැඩිහිටි අනුශාසක පක්ෂය මේ ගැන මදක් ඕනෑකමින් සලකා බලා හොඳ ගුණවත් වූ සමාජයක් පහළ කර ගැනීමට උනන්දු විය යුතුය.